දැයි ගෞරවනීය මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවස ගත කරන්නේ අපි ධර්ම සාකච්ඡාව සඳහා හමු වෙන දෙවෙනි වතාව. ඉතින් සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න සමහරක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි අරවින්දර කියමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට යමකෙකුගේ ආදාහන කටයුතු අවසන් වීමෙන් පසු මෙතෙක් දක්නට තිබූ රූපකාය දක්නට නොලැබේ. එවිට අවබෝධ වනුයේ එතෙක් පැවති සතර මහා ධාතුන්ගෙන් සකස් වූ කය බාහිර සතර මහා ධාතුන් හා එක් වී ඇති බවය. ඒ අනුව සත්වයාගේ උපතද සතර මහා ධාතුන්ගේම එකතුවක් බවත්ය. සත්වයාගේ කුශලා කුශල කර්ම ශක්තිය හා මෙම සතර මහා භූතයන්ගේ එකතුවක් හැර සත්වයේ පුද්ගලයේ නැති ආත්ම අනාත්ම ලක්ෂණය මෙහිදී මනාව අවබෝධ වේ. මෙහිදී උපාදානය කරන්නට කිසිවක් නැති බවත් එහෙත් යුතුයකම් හා වගකීම් සමූහයක් පමණක් මිනිසා බැඳී ඇති බවත් අවබෝධ වේ. දරුවන් කෙරෙහි ඇති බැඳීම්ද ලිහිල් වේ. විදර්ශනා භාවනාවේදී මේ తත්වය එකිනෙක විග්‍රහ කරමින් අවබෝධ කිරීම චින්තාමය නුවණක්ද සැබෑ ප්‍රඥාව නම් මේ తත්වය සමාධිය තුලින් දැකීමද ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම ගැටලුව විමසනුවේ මානය ඇතිව නොවේ භාවනාව වැඩි දියුණු කරගෙන සසර දුකින් මිදීම සඳහාමය මේ ප්‍රශ්නයේහි වරදක් ඇතොත් සමාධි අනුකම්පාවෙන් ගැටලුව නිර්වුල් කර දෙනමින් නිර්වුල් කර දෙන සේක්වා. අතන මේ වගේ ධර්ම සාකච්ඡාවකට උච්චර නරක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අර විසඳ ගන්න තියෙන අපිට කොච්චරක් දුරට මේක චින්තාමය ප්‍රශ්න ප්‍රඥාවක්ද කොච්චරක් දුරට භාවනාමේ නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥානයක්ද කියන එකයි. ඉතින් මේ විදිහට මේවට අපි කියන්නේ රූපක මේවට අපි කියන උපමා ප්‍රතික පුද්ගලෙක් තව තව මිනිසෙක් මිනිසෙක්ගේ මරණයක් දකිනකොට ගොඩක් කම්පා වෙනවා කපුටෙක් කපුටෙක්ගේ මරණයක් දකින වගේ. කපුටට වෙන සත්තු මරණ ප්‍රශ්න නැහැ කපුටෙක් මැරලා කපුට තට්ටක් දැක්කොත් හරියට සද්ද කරනවා. මොකද ඒ කපුට තට්ටක් දින කපුටු ගම නිසා. මිනිසයාටත් එහෙමයි. ඒ කියන හිතුවන්ත උනොත් තමන්ගේ කොටසක් ඒ මරණයත් එක්ක මැරලා ගියා වගේ. නමුත් මේ රූපස්කන්ධය ස්කන්ධය කියලා කියන්නේ කන්ද කියන අදහස කන්ද කියලත් මේකට කියනවා කය කියලත් කියනවා ඔය රූපස්කන්ධයම තමයි ආස්වාසී ඉවර වෙනකොටත් මැරලා ගිහිල්ලා ආය වාතයට එකතු වෙනවා ප්‍රස්වාසී වෙනකොටත් මැරලා යනවා ඕකට මිනිස්සෙක් කිස්තියක් මැරෙන්න ඕනේ මේ කියන දේ ඊටාම සූක්ෂම කුඩා කොටසකට කඩලා බැලුවොත් ඇති වෙන ආස්වාසයක් පාසා ප්‍රස්වාසයක් පාසා ඉදිරි බැලීමක් පාසා පැත්ත බැලීමක් පාසා අතනැවීමක් අතදි ගැරීමක් පාසා ඒ සෑම දෙයක්ම අර පෙනිපෙනී පිච්චිලා විනාශ වෙලා නොගියට ඒ හුදු ක්‍රියාවලිය වෙන දෙයක් බවට පරිවර්තනය වෙනවා වෙන දෙයක් බවට පරිණාමය වෙනවා වෙන දෙයක් බවට රූපාන්තරණය සිද්ධ වෙනවා අර වගේ ලොකු දෙයකින් ආචාර ධර්මානුකූලව සමාජශීලීව අපිට මරණයක් සිද්ධ වෙන බව පේනවා දරුවෝ ගැන කල්පනා වෙනවා නමුත් ඒක ක්ෂණික මරණ වශයෙන් ශුද්ධ කරලා ගත්තොත් ක්ෂණමාත්‍ර කරලා ගත්තොත් ආස්වාසයක් ප්‍රස්වාසයක් පාසා ඇතිවීමෙන් නැතිවීමේ යන ගතිය තියෙනවා. එතකොට ආස්වාස් ප්‍රස්වාස වගේම වෙන සංසිද්ධියක් හෝ එහෙම නැත්නම් ගහක් ගෙඩියක් මලක් කොලක් ගත්තත් පණ තිබුණත් නැතත් ඒකම සංසිද්ධියදී. ඉතින් අර ඉස්ලාම ආර වගේ සිත් ගන්නාසුළු දෙයකින් අර සර්වචන් වහන්සේ මේ බෝසත් කාලේ සිද්ධාර්ථ යුවරජ වශයෙන් ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දකින්නකොටම තේරෙන්න පටන් අරගත්තා මේකේ තවත් පෙන්ගිලින දෙයක් නැහැ කියලා. ඒක ඇති වුණා. අපි දැන් කොච්චර ලෙඩ දැකලා තියෙනවා. අපිට එහෙම ඇති වෙන්නේ නැහැ. අපි කොච්චර මල කඳවල් දැකලාද? අපි කොච්චර දැකලා ඒක අපිට නිමිත්තක් වෙන්නේ නැහැ. මේකට කියනවා නිමිති වෙනවයි කියලා. ඒ සිද්ධියක් නිමිති වෙන්නේ Tamanට මුලිච්ච වෙන වෙලාවේ, අදාළ වෙච්ච වෙලාවේ, සම්බන්ධ වෙච්ච වෙලාවේ වෙන කෙනෙකුට නිමිත්තක් වෙනවා, මේ කෙනාට නිමිත්තක් වෙනවා. නිමිත්තක් වෙන්නේ එයාගේ කර්මානුරූප සිද්ධියක්. කේමා උප්පලවන්නා වගේ භික්ෂුණීන් වහන්සේලා නිමිත්ත උනේ පයශෝධන වතුර ටික පළවට බී ගන්නවා දැක්කා. පහන නිවිල යනවා දැක්කා. එච්චරයි. ඒක දකින්නට ඉතින් ආයෙත් අපතරටත් කියන්න දෙයක් නැහැ. මේ කෙනාට හරියට අර මරණයක් දකින්නකොට වගේ. ඉතින් ඒකේ අර මේක චින්තාමේ වෙන්නත් පුළුවන්. ඒ චින්තාමේ වෙන්න උනත් කාමභෝගී කල්පනාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. තණ්හාවෙන් හෝ මාන්නෙන් හෝ දිට්ඨින් ආපු කල්පනාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඊට කලින් ශ්‍රිතමේ ඥානකින් උදව් වෙලා තියෙනවා. තමනුත් ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ මේ ආස්වාද කරන මනස මානසිකාරක නෙවෙයි ඇති ඇති දැකීම නිසා මෙතන චින්තාමේ වශයෙන් වැඩ කරන්නේ ඊට ඉස්සලා ගෙනාපු ජවයක් තමයි නමුත් මේක නැවත නැවත නැවත නැවත දකින්නකොට Tamange වචනයේ කර්මාන්තේ ජීවන රටාවේ එනත ආජීවයේ වෙනසක් වෙනවා නම් දීර්ඝ කාලිනව එතකොට බලන්න පුළුවන් මේකෙන් කොච්චරක් Tamante නිමිති වීම අදාළ වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ අපිට තවදුරටත් තව කෙනෙකුගේ කාමයක් අවසන්ද තව කෙනෙකුට තවදුරටත් කන කාට හරි ආසාවක් අවසන්ද කතා කරන්න හිත දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නම් කැමති ඒකට. සෝකාන් මේ සුඛාන්ත කතාවල් කතා කරනව කතා කරලා දෙයක් නැහැ. ඒක දිවේ තියෙන්නේ ඇත්ත මේකයි. ඒක නිසා කර්මාන්තයක් කරනවා නම් මේ ශරීරේ වඩන්න, ලස්සන කරන්න, රූපලාවන්‍ය කරන්න ඇති දෙයක් නැහැ. මේ ශරීර නඩත්තු කරන්න කණ්ඩ ඕනේ. මේක ගඳ ගන්න නැති වෙන්න හොදන්න ඕනේ. ඒ ටික කරනවා සෝබනේට යන්නේ. ඒක රැකියාවක් කරනකොට තවසත් එක් මරාගෙන කාලා මම හැදෙන්න ඕනේ කියන අදහසක් නැහැ. එහෙම නැත්නම් ගහකට දෙයක් හොරකම් කරගෙන මම බෑදෙන්න දැස් නැහැ. ඉතින් මේ මනුස්සයත් ආසාවෙන් ඒ ශරීරය නරතු කරන්නේ. මේ මනුස්සත් මේ වස්තු ආසාවෙන් තියලා ඉතින් මම මේක හොරකම් කළා මම කනවා කිව්වහම ජීවන රටාවෙන් අපිට තියෙන අර දැකපු නිමිති වෙච්ච දෙයට නිග්‍රහ වෙන ජීවන රටාවක් තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙක්ගේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය වෙනස් වුණා නම් මේකෙන් ආපු සංකල්පය හරි. මේ දෘෂ්ටියත් හරි. නමුත් මේක මේක දකිනවා. නමුත් වචනේ කිසි වෙනසක් වෙන්නේ කර්මාන්ත කිසි වෙනසක් වෙන්නේ නැහැ. ජීවන රටාවේ කිසිම සලකා බැලීමක් කළ නැත්නම් අරක සම්මා සම්බන්ධ සම්මා සම්මාදිට්ඨි සම්මා සංකප්පේ මුල් බැහැගෙන නැහැ. ඇතුළට ඇටුවම් බැහැලා නැහැ. පිටින් තේරලා තියෙන. ඒකත් පොඩි දෙයක් නෙවෙයි ලොකු දෙයක් තමයි. මොකද බොහෝ දෙනා බලන්නේ එහෙම නෙවෙයිනේ. බොහෝ දෙනා බලන්නේ මේ මේ වගේ සිද්ධිවලදී මේකෙමුත් අතිරේක වාසියක් ලබා ගන්න. ඒ නිසා මෙතනදී මේක චින්තාමයමද මේක ප්‍රත්‍යක්ෂයේදී කියලා තේරෙන්නේ දීර්ඝ කාලින වශයෙන් ඒක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනට මේ සංකල්පය බලපාන හැටියෙන් තමයි. ඒ නිසා සර්වචනසේ සඳහන් කරනවා කාගරි හිතේ ඇති හැබෑ වෙනසක් වුණා නම් ඒක දැනගන්න ඇසුරෙන් මිසක්ක කියන්න බෑ. ඒත් බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් කියලා කියලා තියෙනවා. ඇසුරෙන්ම යා කියන වචනේ මොන තාලින්වත් විසාර කරන්නේ. වචන ඕන කෙනෙකුට ඕන විදිහට හදලා කියතයි. මොන්චරේක වැඩ කරන මනසට කොච්චරද දකින්නවා මිනි. නමුත් ඒක කිසි වෙනසක් ඇති නෑ. ඒසරසි ජොබ් එක විතරයි. එනදා මිනි කපන තැනකට ගියාම මේ මිනි කපන මනසට දොස්තරට ඕන තරම් දෙසිස් කුණ පිටින. අතෝ දන කියලා ෂෝක් එකට බේකන් කනවා. නැත්තම් ඔය මේ මස් ටිකක් වේදාගෙන කනවා. අපිට නම් ඒක දැක්කට පස්සේ කරවල කැල්ලක් කන්න හිතෙන ටික කාලයක් යනකම්. ඒ ගාන නැහැ. ඒ මොකද යාගේ සංකල්පේ තියෙන වෙන පැත්තකට. නමුත් ඇසුරෙන් කියන්න පුළුවන් මේ අණුව මෙහා ටිකෙන් එක සැටි කරන්නත් බෑ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර පිළිමැස්මට අතිශුකෝභෝගීත්වයට නොගින් ප්‍රයෝජන සලකලා වැඩ කරන්න යනවනම් අන්න ඒ මනුෂ්‍ය කිව්වත් නැත්නම් සමාජයට ඒකේ ප්‍රතිලාභ ලැබිලා ඉවරයි. පරිසරයට ප්‍රතිලාභ ලැබිලා ඉවරයි. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් යනවා. ඊට පස්සේ ඒක නිකන් ආසර්පෙක් වැඩෙනකොට උගේ පිටහම ගලවලා ගිහිල්ලා හැව හැලෙනවා වගේ එnde end end end හැවහැලීමක් සිද්ධ වෙනවා හැලෙන්නෙම එන්න එන්න තමන් කතා කරන වචනය කෙනෙකුට මේ තමන් අවබෝධ කරපු දේ ඇඟවන සුළු වචන තමයි කතා කරන්නේ නිකන් අල්ලාප සල්ලාප කතා එහෙම නැතුව මේ හිත ගන්නා සුළු කතා නෙමෙයි ක්‍රියාවක් කරනවා නම් කරන්නේ තව කාට හරි මේක තව අවබෝධ වීම සඳහා උදව් වෙන විදිහ ක්‍රියාවක් කරනවා තමන් ගත කරන ජීවිතයේ ජීවන රටාව එහෙම නැත්නම් අපි කියනවා සම්මා ආජීවය පෙන්ලා දෙනවා මේ ඛණ්ඩ ජීවත් වෙනව නෙවෙයි ජීවත් වෙන්න ඕන නිසා කනවා. පහට යන්න ඕනවට සැලසුමක් නෙමෙයි තියෙන්නේ මේ ජීවත් වෙන නිසා කන්න ඕන ජීවත් වෙන නිසා අඳින්න ඕන ජීවත් වෙන නිසා නාන්න කරන්න ඕනේ එහෙම නැතු ඒක ව්‍යාපාරයක් කරගන්න යන්නේ. ඒකෙන් තමයි යාට ඇත්තටම මේ වෙනස මේ වෙච්ච නිමිත්ත මේ වෙච්ච සංසිද්ධියෙන් සම්මා සංකල්ප මේ වෙනසක් නැත්නම් සංකල්පේ පුළුල් වීමක් සංකල්පය සම්‍යක් බවට පත්වීමක් වුණාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නිසා. මෙතන මම මේ කියන්නේ ප්‍රඥාව නිසා සීලය හැදෙන්නේ නැති. අපි සාමාන්‍ය ක්‍රමයේ තියෙන සීලය නිසා ප්‍රඥාවෙන් හැරි තමයි දහම් පාසලේ උගන්වන්නේ. සීල සමාධි ප්‍රඥා. මෙතන මේක ප්‍රඥාවක් වුණා නම් ඒ ප්‍රඥා නිසා සීලය හැදෙනවා. ඒ සීලය තවදුරටත් ගැඹුරු ප්‍රඥාවට තුරු දෙනවා. ඒ ප්‍රඥා නැවතත් ගැඹුරු සීලයකට තුරු දෙනවා. මේක ඉතින් ඇතුළට ඇතුළට කසකවිගෙන කසකවිගෙන යනවා. නිසා මේ වගේ සිද්ධියක තියෙනකොට සීල සමාධි ප්‍රඥා කියන ආරේ වෙනස් වෙලා ප්‍රඥා සීල සමාධි කියන නැම්මට එනවා. එතකොට සති සම්පජඤ්ඤේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඇතුළ බයලජ්ජාව ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. සුඛය, පස්සද්ධිය, සමාධිය දිගින් දිගට එන්න පටන් ගන්නවා. ඒකේ අද කාලේ වචනෙන් කියනවනම් ෆ්‍රස්ට්‍රේෂන් එක අඩු වෙනවා. මානසික ආතතිය නැති වෙලා යන්නේ නැහැ. ඒක මානසික ආසතිය කියන එක නිකන් ලොකු අයිස් කුට්ටියක් වගේ එකක් නම් ඒක ටික ටික ටික ටික දී වෙන්න පටන් ගන්න. තමයි තේරෙනවා ඉස්සර තරම් දැඩි මානසික ආතතියක් නැහැ. ඉස්සර තරම් දැඩි අසහනශීලී ගතියක් නැහැ. ඒ නිසා එන දෙයට මුණ දෙන්න පුළුවන් කමක් එනවා. ඒ නිසා භාවනා ගමනේදී එන්න එන්න රැල් බුරුල් ඇරිලා තියෙනවා. දැඩි විල්ලා හිර කෙරිලා දඬු ගැහිලා වුණා නම් මතක තියාගෙන ඉන්න සෝරි තමයි. අම්මු පටලවා ගැනීමලා පටලවාගෙන තියෙනවා. එන්න එන්න රිලීස් වෙලා යනවා. එන්න එන්න කල්ප රට කල්ප රල්බුල් වල ඇරෙනවනම් කරබුල් ඇරෙනවනම් ආ එහෙමනම් ඉතින් ඒ දකින්නහන දේෙන් Tamanට සාන්තියක් තියෙනවා. පරිසරයට සාන්තියක් තියෙනවා. ලෝකයට සාන්තියක් තියෙනවා. ඒ නිසා මේක බොහෝ කල් ඇසුරෙන් තමයි කියන්න පුළුවන් වෙන්නේ මේ වගේ සිද්ධියකදී හොඳ නවකතාකාරයෙකුට ඔක ලස්සනට ලියන්න පුළුවන් කිසිම බුද්ධ ධර්මයට ඉන්නේ නැතුව කර්මේ සාකම්පලේ අදහන්න නැතුව ලෝක ප්‍රසිද්ධ හොඳ පොතක් ලියන්න පුළුවන් ওই සිද්ධිය. ඒවට කියන්නේ සම්පප්පලාප කියලා. ඒ මනසට වැඩකුත් නැහැ කියුණ එකට වැඩකුත් නැහැ. වෙනවා නම් තමන්ගේ වාචසික කායික සහ ආජීව මේ වෙනසෙන් තමයි කියන නිසා මේක උනාට පස්සේ හොඳට බලන්න. ඒක මැදමාවතට එනවනම් එහෙනම් හරි කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී දකුණ වම තබා ඉදිරියට යාමේදී දකුණු පාය තබන විට ගැටීමක් දැනීමක් ලෙසත් වම් පාය තබන විටත් ගැටීමක් දැනීමක් ලෙස වැටහෙන අතර වැලි පොළවේදී පාදයේ තද ගතියත් වැල්ලේ සිනිඳු ගතියද වැටහේ. ලනු පැදුරේදී පාදයේ සිනිඳු ගතියත් ලනු පැදුරේ රළු ගතියත් වැටහේ. මෙහි ඇත්තේ පටවි ධාතුව මත පාදයේ අස්ති වැදීම නිසා ඇතිවන තත්වයකින් පැහැදිලිවන නාම රූප ස්වභාවයද දැනීම සිතවිල්ලක් නිසා නාමය ලෙස ගත හැකිද? මෙහි යම් අඩුපාඩුවක් හෝ නිවැරදි කරගත යුතු දෙයක් වේ නම් පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මට මෙහිදී පුද්ගල සංඥාව පහළ නොවුනි. ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමි. සාදු කියන්න. සෝපත්‍යාගෙන සාදු කියන්නයි තියෙන්නේ. දැන් මේක මේක මේ මේ වගේ ප්‍රකාශනයේ පේන්න තියෙන්නේ Taman බහ තෝරන වෙලාව. පොඩි ළමයි පහ තෝරන වෙලාවේ ව්‍යාකරණ හදන්න යන්න එපා. ඌ අම්මට මාමා කියලා කියනවා. තාත්තට තාතා කියලා කියන ඇති. ඔක්කොම අයිනුල් මයිනු මායිනු අම්මා ඒව උනේ නැහැ. මේව තමයි අපි පහ තෝරන්නේ. ටික ටික ටික ටික තේරුම් ගන්නවා. පායත් තියෙන හැම වෙලාවෙදීම ඒකේ පටිගයක් තියෙනවා, ගැතුමක් තියෙනවා, ඝර්ෂණයක් තියෙනවා. ඒ ඝර්ෂණය අස්පනා අපිට එතරම් සිද්ධ වෙනවා. හොඳට ඇතුළට නැමිච්ච හිතකට ඒක ගෝචර වුණාට ඇවිදින ගමන් වටපිට බල බල ගියොත් මේ මොනවාක්වත් දැනෙන්නේ නැහැ. ඒකට පය හැප්පිලා වැටෙන්නත් ඉඩ තියෙනවා. මේක යනවනම් මහා ලොකු දේවල් වටපිට බලන්න බෑ. Tamanට හොඳට සිහියෙන් තීමන තමන පීවරක ඒ ඒ රූප ධර්ම රූප ධර්ම වල ගැටෙනකොට ඒක පටික සම්පස්සේ කියන එක තමයි දරුවචන් සඳහන් අපි දින විද්‍යාව ගන්න ඝර්ෂණය කියන වචනේ ඒ ඝර්ෂණේ තේරෙනවා තේරෙන්නේ Tamange කයේ තියෙන මෙතන පාදයේ තියෙන නැත්නම් කාය පස්සද්ධිය කාය ප්‍රසාදයට කයේ ඔපේට දැනෙනවා. ඒ දැනෙනකොට තමයි තේරෙනවා කවදාකවත් මේක පියවරක් තිබ්බකේ දැනෙන දැනීම ඊගා පියවරෙදි නෑ. ඒ තරම්ම මේක වෙනස් වෙන සුළුයි. අර බලන්න නැතුව ගියොත් නම් වෙන්නේ එකම විදිහට යනවා වගේ. ඒත් බලන්න යනකොට මේ කකුල බලන්න කන්දක් උඩට යනකොට ඉස්සරහට නගිනකොට කකුල බර ගන්න හැටි පල්ලමක් බහිනකොට කකුල බර ගන්න හැටි මට්ටමක තිනකොට කකුල බර ගන්න හැටි වැල්ලක වගේ ඉරුම් කඩක පය යනකොට පය බර ගන්න හැටි එහෙම නැත්නම් ගලක් වගේ දෙනක තිනකොට පය බර ගන්න හැටි ඒක තේරුම් අරගන්න මෙතන තියෙන මේ පළලු කරේ තියෙන ඇඟිලි ඇට අට පුදුමාකාර විදියකට ඒ පරිසරය අඳුනා ගන්නවා තබන පය තියෙන තැන අඳුරගෙන ඒට ගැළපෙන විදියට පදම් කරගත්තේ නැත්නම් මේ මෙච්චර රාත්තල් 80ක් විතර නැ කිලෝ 80ක් 60ක් විතර තියෙන බරක් හරි ඇට ටික මේ ඇට ඇට බෝල ගොඩක් කොට වගේ මට්ටම් කරලා ගන්න. ඒක තේරෙනවා කකුල උලුක් වෙච්ච දවසක. කකුල උලුක් වෙච්ච ලැස ඇද පොළවක් දකින්නකොට ඇඟ හිරි වැටෙනවා කකුල තියන්න හිත දෙන්නේ නැහැ. පට්ටල පොළොවේ විතරයි යන්න පුළුවන් තනි පොළොවේ විතරයි යන්න පුළුවන් එන්නේ. ඉතින් ඒ වගේ ඒ කරන වැඩපිළිවෙල මේ ලෝකේ නිෂ්පාදනය තියෙන හොඳම යන්ත්‍රය. ඒ ඒ තැනට ගැලපෙන විදිහට මට්ටම් නමුත් අපි කොහෙද හිත තියන්නේ? අපි හිත තියන්නේ ආහල පාර දේවල් නැත්නම් කයි වාරු කියලා කියලා ඉදිනවා. ඉතින් පය කොහේ යනවද කියලා දන්නේ නැහැ. පයට උඩ තන පය යන්නේ. බලාගෙන ගියොත් හැම වෙලාවෙදීම හැම සචේතනික ක්‍රියාවකදීම ඒ බව මොළයට දැනුම් දෙන්න සංඥාවක් ගෙනියනවා. දැන් මේ පය තිබ්බේ බරතනක, මේ ගලක් උඩ තිබ්බා, මේ පය හැප්පුණා, මේ ගින්නක, මේ වතුර කියලා මොළයට දෙලින්ම සංඥාව යනවා හැම පියවරකදීම. ඒ අනුව තමයි මොළේ තීන්දුව කරන්නේ මෙතන ඉඳලා දැන් පය තුවාල වුණා නම් සුව කරන්න ඕනේ. ලේ ආවන ලේ ගැටි ගස්සන්න ඕනේ. ඔක්කොම කටයුතු මේකේ තද්ද බල සංවේදන ක්‍රමයක යනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දැකිය යුතු ඇති සැකිය. ඇතුළත. එතකොට පේන්න පටන් ගන්නවා මේක අවුරුදු කියලා කෝටි ගාණක් පරිණාමය වෙලා වෙලා වෙලා වෙලා ආපු වටින වැඩ පිළිවෙලක් මේ කියන්නේ. නමුත් අපේ හිතේ කාමේ නිසා අපිට විතරෝම හිත පිට දේවල් කල්පනා වෙනවා. නමුත් කාමේ කොච්චර බලවත් වුණත් සතිය යෙදුවොත් වරින් වර හරියටම ඇති දෙයට හිත යොදන්න පුළුවන් ගතිය බුදුහාමරගේ තෙදා. අපි ළඟ කොච්චර කෙලස් තිබුණත් අපි ළඟ කොච්චර දුස්සීල වුණත් අපිට හොතට හිත යොදලා මේ පය තියෙන වෙලාවේදී පයේ තියෙන තද ගතිය, පොළවේ තියෙන මෙලෙක් ගතිය දකින්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ කෙලෙස් නැහැ. එතකොට තේිනවා අර අච්චර විශාල මෝහපටල රාශියක් එක සති චිත්තක්ෂණයක අලකොල්ලෙන්දක් හොඳට කැපෙන කඩුවෙන් ගහලා තියා වගේ චක්කාල කපලා යනවා. ඉතින් අපේ සත්ක්‍රියාව වෙන්න ඕන ඊගා චිත්තක්ෂණෙත් මෙතනම ඒ අස්පනා අපිට සිදුවෙන දේම දැක දැන ගන්න එක. එතකොට ඔක්කොම ධර්මයේ සහ ඔක්කොම ඥාන පහළ වෙන්නේ. එතකොට මේ වගේ අරුමයක් එනවා. නැත්තම් අපිට මේ හිත මේ වගේ Tamange පයේ එන දේ දැකීම සිලිලාරයක් නෙවෙයිනේ මහා කම්මැලිනේ. එපා වෙනවනේ. දැන් මේ වගේ මේකේ ධාතු මනස්කාරය දකිනකොට පෘෂ්ඨ දෙකක ගැතුමක් පටික සම්පස්සයක් අතර සිද්ධ වෙනවා. ඒක පෘෂ්ඨික කාය සංකාය විඥානේ තියෙනවා. අනිත් පෘෂ්ඨ කාය විඥානේ නැහැ. මේ දෙක දිහා බලාගෙනකොට ඒකේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන පැතිකඩ බලනකොට සත්පුරුෂයාට ලොකු සතුටක් ඇති වෙනවා මනුස්ස ජීවිතේ මනුස්ස ඇඟෙන් මනුස්ස අත්දැකීමෙන් වැඩක් ගන්නවා කියන්නේ. අපි අන්දමන්ද නැහැ. අන්‍ය විහිිත නැහැ වෙන දේ ගන්න. එතකොට සම්පූර්ණ අවබෝධයකට මුල පුරන අවබෝධ සම්පූර්ණ වෙන්නේ අවබෝධයකට මුල පුරන ඒකට කියන්නේ ඇතුළාන්තර ගමනක් තියෙන. අන්තරාවර්තනයක් සිද්ධ වෙන්නේ. එහෙම නැති හැම වෙලාවෙම හිත තියෙන අතීතේ අනාගතේ වෙන කෙනෙක්ගේ කකුලක් බලයි වෙන තැනක් බලයි එසකොට ඉන්න දැනුම කවදාකවත් සීමා කරන්න බෑ මේක සීමා කළ හැකි ඒ නිසා ඒකට හැරිච්ච ගතියක් මේ වචන වලට අහුම්කන් දෙකන ඉන්නකොට තියෙනවා නමුත් අංග සම්පූර්ණ ව්‍යාකරණානුකූල හරි 100ක් ලකුණු ලැබෙන රචනයක් නෙවෙයි මේක හැබැයි බහතොරණ බව තේරෙනවා අර ධාතු මනසිකාර පැත්තට පරමාර්ථ ධර්ම දිහාට බහතෝරන ගතිය තියෙනවා. ඉතින් මේක ගොඩාක් කල් කරන්න ඕනේ. ඒකම දැන දැන ඒකම කියවා කියවා ඒකම සාකච්ඡා කර කර නැවත නැවත කරනකොට මේකම ඇටුවම් බහින ගතියක් මුල් බහින ගතියක් ඝන බහල වෙන ගතියක් එන්න පටන් ගන්නවා. බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. ඒකට හිටින්න බොහොම හිමීට සිද්ධ වෙන්නේ. ඒ නමුත් ඒ සිද්ධ වෙන කාලේ පුරාවට කෙලෙස් බලපෑම නැහැ. කෙලෙස් බලපෑම තියෙනවා මේක වෙන්න බෑ. ඒ නිසා අපිට වෙන ලාභයට වැඩි අපිට අන්න මේ ක්‍රියාවලිය නිසා කෙලෙස් වැද ගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒක ලාභයක්. මේ ක්‍රියාවලිය තේරුණාට පස්සේ සිද්ධිය Tamanටම දෙවන්නේක සහයෝගයක් නැතුව තේරුම් ගන්න පුළුවන් පිරිචිලකයක් ඇති කරලා දෙනවා. සන්තුෂ්ටි කරගතියක්, සම්පත්‍ති කරගතියක් ඇති කරලා දෙනවා. එيشා එන්නෙන් තමයි විමුක්ත වෙනවා. අනුන්ගෙන් රඳා පැවතීම අඩු වෙනවා. ඒක තමයි මම කියන්නේ මේ අසහනෙ නැති වෙනවා මානසික ආතතියක් නැහැ. මේ මොයේ ඔය දැනෙන දේ විතර ඔච්චරයි પરමාර්ථය කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඒ සර්වචනංශ මම ඊයේත් මතක් කරේ ඒකයි. දිත්තා දට්ටබ්බන් නමංචති දට්ඨාරං නමංජති අදිත්තම් මඤ්ඤති දට්ඨබ්බන් නමඤ්ඤති මේ දැකිනකොට මේ පේන දෙයට එහා දැකිය යුත්තක් තියෙනවා කියලා හිතන්න එපා එහෙම නෑ මේක අනිවාර්යයෙන්ම මම දැකිය යුත්තක් කියලා හිතන්නත් එපා අනේ මේක නොදකින් කියලා හිතන්නත් එපා මෙච්චර තමයි හැබැයි අනිවිත වෙන්නේ නැතුව බලන වෙලාව බලන බව දන්නවනම් ඔය දන්නව කවුරුත් ඇවිල්ලා මේකට සාක්ෂි දෙන්න ඕන නම් මම දැක්කා. ඇහුවනම් ඇහුවා. වින්දනම් වින්දා. අපිට හිතනවා මේට වැඩි මොකක් හරි ගැඹුරක් ඇති බුදුහාමුදුරුවෝ විතරක් දන්න මන් දන්නේ නැති ගුරු මුෂ්ටියක් ඇති කියලා බුදුදහස කියනවා දැකීම ඇහිීම ගන්ධ රස පහස මුළු අදින් කරන්න එකක් එකවරකට එතකොට ওই දැනෙන දේ විදිහට තමයි බුදුහාමුදුරුවන්ට තේරෙන්නේ අපිට වෙලා දෙන අපි දෙක තුනක් ඒක වැඩ කරනවා කෙරෙනවා. එතකොට හිත අන්‍ය වීත වෙනවා. ඒක දක්ෂකමක් නෙවෙයි. අපිට කරන්න තියෙන්නේ one thing at a time and that done well. එකක් එකවරකට කරන්න ඒක හොඳට කරන්න. එතකොට ඒකෙන් තියෙන අසහනය නැති කරලා දෙනවා. මේක මම දැකලා මම අස්පනා පිට වෙද්දී උනේ කවුරක්වත් මට සාක්ෂි කියන්න ඕනේ නැහැ කියලා. මෙහෙම මේ යනකොට අන්නේ ගතියට එන්න පටන් අර ගන්නවා. එතකොට ඒ අස්පනා පිටේ තියෙන දැනුම කවදාකවත් පශ්චාත්තාපයකට හෝ කුතුහලයකට ඉඩ දන්නව නැහැ. එතන එතන තේරෙනවා. එතන එතන දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනුම මේ මතක තබා ගැනීමේ වෙහෙසක් දෙන්නේ නැහැ. ඒක මේකතු කරලා කටපාඩම් කරන දේකුත් නැහැ. අත්දැකීම නැති එන්නේ එන්නේ තමන්ගේ බුද්ධියට සින්න වෙනවා එතන එතනම. එතකොට මේ මනුස්සයාගේ වර්ධනයක් සිද්ධ වෙනවා. අනුන්ගෙන් ගත දැනුමක් නොවෙන නිසා ඒ නිසා මේ බහතොරණ වයසක් කුරතල් වයසක් කියලා කියන්න පුළුවන්. දිගට කරන්න කියලා පොදුවේ උපදේශයක් දෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ විදර්ශනා භාවනාව වඩා ප්‍රියකරන අයෙකුට එම භාවනාව තුලින්ම සමත භාවනාවෙන් ආරම්භ නොකොට සසර දුකින් මිදීමට හැකිද යන්න පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් කිව්වේ. පුළුවන්. ඉන්සපීගා ප්‍රශ්න කරමු. ගරුතර ස්වාමින් වහන්සේ ධර්ම මාර්ගයේ ඉදිරියට යාම සඳහා ශික්ෂාපද සීලයෙන් පමණක් නොනැවති ශීලය අදි ශීලයක් කිරීමට උත්සාහ කළ යුතුයයි ඔබ වහන්සේගේ උපදෙස් අනුව එදිනෙදා ජීවිතයේදී ක්‍රියා කිරීමට උත්සාහ කරමි. සතිය පෙරටු කරගෙන ඉන්ද්‍රිය සංවර සීලය රැකීමට උත්සාහ කිරීමේදී රූපයක් ඇසෙහි ආපාගත වූ විට එය බැලීමක් බවට පත් නොකරගෙන චක්කු ඉන්ද්‍රිය සංවර කර ගැනීම යම් තරමක් දුරට කළ හැකිය. මෙසේ කරන නාසය, ශරීරය සහ හිත යම් තරමක් දුරට පාලනය කර ගැනීමට හැකි වුවත් දිව වෙනදාටත් වඩා ඊතා මුරණ්ඩු ලෙස පාලනයෙන් ඉවත් වන බවක් හැඟේ. එනම් කෑම දුටු විට හිත පාලනය කරගත නොහැකි වීමයි. මෙම ආකර්ෂණය දැදුම් සහ තෙල් සහිත කෑම වර්ගවලට වැඩිපුර යොමු වන බව පෙනී ගොස් ඇත. ස්වාමීනි මෙලෙස ඉන්ද්‍රිය හයෙන් පහක් සංවර වන විට එකක් මෙලෙස වෙනදාටත් වඩා අසංවරව හැසිරිය හැකිද? මෙය පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඇයි මේ මගෙන් අහන්න දෙයක් නෑ වෙලා තියෙන ඉතින් ඒක නිසා අපිටත් තියෙන ඒක එහෙමයි කියලා බාර ගන්න එක තමයි. නමුත් මේකේ මූල ධර්මයක් කියන්න තියෙනවා. Brahmacharyaට ගිහිල්ලා ලිංගික ක්‍රියාවලිය කන්ට්‍රෝල් කරපු ගමන් කාම ආශාව හරහා ඒක පිට වෙනවා. Brahmacharya එහෙම නැත්නම් අපි මේ සෙලිබිට් එහෙම නැත්නම් ඒ කියන්නේ Brahmachari ජීවිතය භ්‍රමචාර ජීවිතයට ගියාම අපේ ලිංගික ක්‍රියාවලිය හරහා අපේ ගොඩාක් ආසාවල් ඉෂ්ට වෙනවා. ඒ හරහා තමයි ಜಾති භෝගීම ඔක්කොම අපි වාල් බහයටපත් කරන්නේ. බුදුචානන්ද මේකට කොක්ක ගන්න. භ්‍රමචාරී අබ්‍රහ්මචාරී වේරමණී ශික්ෂාපද සමාදන් කරපන් කියන. සමාදන් කෙරුවට පස්සේ අර බ්ලොක් කරනෝනේ අපේ එක පැත්තක ආසාවල් එන්න තිනවා බ්ලොක් වුණාට පස්සේ මතයක් ඒක උත්සාහ මේ මේ විශේෂයෙන්ම ඔප්පු කරලා පෙන්නපු ගන්න නෙමෙයි ඊට පස්සේ කැමර තියෙන රුචිය හරහා ඒ අඩුව සම්පාදනය කරගන්න උත්සාහ කරනවා මේක කිව්වට තෙල් බැඳුම් කියලා හුඟක් වෙලාට කියලා තියෙන එක සීනි ආශාව කියලා කියන්නේ ඊට පස්සේ මිහිරි මිහිරි ආහාර ගන්න තියෙන ආශාව හරහා අර යටපත් වෙච්චි කෑදරකම ලිංගිකත්වය මේක හරහා පිට වෙනවා කියනවා මම එක්පාරක් මතකයි මම මෙල්බන් වල සාකච්ඡාට ගිය වෙලාවේදී මහින්ද හමුදුරුවෝයි තව පිටරට සුදු සිල්මෑණි කෙනෙකුයි අපි තුන්දෙනා පැනල් ඩිස්කෂන් එකක් තිබ්බා. ඔක්කොම ඕන කෙනෙක් ප්‍රශ්නයක් අහන්නයි කියලා. ඒ කරන ලාජය අතර මම ගොඩක් ඒ පැත්ත දන්නේ නැහැ. මම කරලා නැහැ. මොකද අපි අපි ඒව ගැන හොයන්නේ නැහනේ අපේ ආශය කරේ තියෙන දැනුම වල. එතකොට මේ මේ මහින්ද ස්වාමීන් වහන්සේ කියන්නේ කේසි ධම්මානන්ද සාංශිල් ගෝලෙක් මැලේසියානු හාමුදුරුවෝ කෙනෙක් කෙනෙක් ලංකාවේ පැවිදි වෙලා තියෙන්නේ. ටිකක් සිංහලක් දන්නවා මටත් වැඩි වැඩි බලන්න. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ පොඩි ළමයින්ද පැය හතරක ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට හැම සුමානකරද මාසිකවෝ සැරයක් ඒ ශානසම කැම ටිකක් කාටද කියලා ගෙනලා දීගෙන සක්මන් කරනවා බණක් කියවනවා පරියන්කයක් කරනවා සාකච්ඡාවක් කරනවා බොහොම ලස්සන කරගෙන යන වෙලාවේදී අම්මලා අත්තම්ම කෙනෙක් ඇවිල්ලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මට ආසයි ඒ දවසට වියදම දෙන්න බරපැන හරවන්නේ කියලා. ඊට පස්සේ ඒ ශාංශය විස්තර කරලා තියෙන වෙලාවට දේවල් වලට අමතරව ඒ අම්මා කෑම හදානවා. ඒ හදාගෙන කෑම වල මුද්දට සීනි දාලා කාලා. ඉතින් ඒ ළමයි හරිය අකීකරුයි. දඟලනවලු එහෙ දුවනවලු මෙහෙ දුවනවලු අර කෑම වලට පොර ගන්නවලු වෙනද කිසිම කරදරයක් නැතුව තිබුණලු ඒ ශාංශය හරියටම හරි ගසලා තද බල සීනි නැති. සාමාන්‍ය කණ්ඩ බොණ්ඩ විදිහට හදලා දුන්නාම කිසි කරදරයක් නැහැ. ඒ සීනි පොඩ්ඩක් වැටිච්ච ගමන් ඒ දරුවන්ගේ දින කුලප්පුව ඒක පාරට වැඩි වෙලා ඒ සංජි ගිහිල්ලා බල්ලා තිනවා කණ්ඩ දීලා තියෙන කියලා. උංගාවක් සීනි දාලා දීලා. ඒ නිසා අර එක එක අපේ ලිංගික ක්‍රියාවලියන් මේ ආහාර හරහා අපි කියන වාජීකරණය කරනවා කියලා එකක් තියෙනවා. ලිංගික හැඟීම් සඳහා ආහාර පාවිච්චි කරනවා. ඒ කොහොමද ඒක නතර කරපු ගමන් ආහාර හැසිරීම හරහා මිනිස්සෙන්ගේ ආවේග ක්‍රියාකලිය වැඩි. තිරිසනේ වැඩියෙන්ම ආවේග වෙන්නේ ලිංගික ක්‍රියාවලියේදී. ඊට පස්සේ දඩයන් කිරීමෙන්. ඒක තිරිසන් ජීවිතේ හැටි. දඩයන් කරලා ඌ ආවේශ වෙලා වැඩ කරන්නේ. ලිංගික ක්‍රියාවලියෙත් එහෙමයි. චාරක නැතකපු ගමන් මේක තවත් වැඩි වෙලා එනවා. ඉතින් ඒ නිසා එකක් මෙහෙන් වහනකොට පොල්පිට පාගනවා වගේ මේ පැත්තේ යනවා. ඒ නිසා හොඳට කියලා තියෙනවා යම් කෙනෙකුගේ ජීවිතය ඉස්සල්ලාම සතිමත් වෙන්න පටන් අරගත්තොත් මේක හරියන්න පටන් ගත්ත ගමන් ඒකට කේන්ති යනවා වැඩි වෙනවා කියන. නුස්නාගති වැඩි වෙන්න පටන් ගන්නවා. තමන්ගෙන් තමන්ට දොස් කියන්න පටන් ගන්නවා. අනුන්ගෙන් ලැබෙන සහයෝගය මදි කියලා අනුන්ට දොස් කියනවා. මේ ලෝකෙ පිළිවෙලකට නැහැ කියලා ලෝකෙ අකුරට වැඩ කරන්නේ නැහැ කියලා නීචක් දාගන්න හදනවා. ඒකට අර තිබුණට වැඩිය ගෙදර මිනිස්සුන් තියෙනවා මේ ඉන්න බාහන කරන් ඉල්ල පිස්සුව දාගෙන කියලා. පටන් ගන්නකොට සතිය පිහිටපු ගමන් අර තමන් කෙරේ නැවත බලාගෙන වැඩ කරන්න ගිය ගමන් අපේ හැසිරීම કૃත්‍රිම වෙනවා. මේ මේ එක ආහාර පිළිබඳව එක පැත්තකට කඩලා යනවා. ඉතින් තමයි තේරුම් අරගන්න තියෙන කොහොම හරි කරන්නේ අඩු ගන්න ඉස්තර මේවා ගැන පොත් ලැබීමක් වෙලා නැහැ නේ අපි accounts තියාගන්නේ දැන් accounts තියලා තියෙනවා. දැන් දන්නවා ඇහෙට රූප පේනකොට ඒක ආත්මනාපමනාප නොවන විදිහට යම් ප්‍රමාණයක මම දැන් බලන්නේ මම රූපයකට මම මත් වෙලා ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. නාසයට ගඳක් එනකොටම ආ මේක මනාපයි අමනාපයි දැන ගන්න පුළුවන්. කයට අතට පහසක් හම් වෙනකොටම දැනගන්නවා දිවට වැටෙනකොට ඒක පාරට පහලේ කරගන්න බැරි මට්ටමට යනවා. ඉතින් මේ ඔක්කොම සත්‍ය තොරතුරුනේ. කැමැති අකමැති ඕක වුණත් අස්පනා අපිට දකින්න තොරතුරු නම් ඒවට සමශේෂලකන්න දිගට ඔය පුහුණුව කරන්න කරන කියාවසේ ටික ටික අර වගේ ඇහිලිගෙන ඇහිලිගෙන එනකොට මේකත් අන්තිමට ලොක් කරගන්න පුළුවන්. සමහර අයට රහත් උනත් ඒ වගේ ගති ලකුණු හිටින එකේ දෝෂයක් නැහැ. ඒ කිසිම දෝෂයක් නැහැ. ඒ ගිනාව ජම්මාන්තර ගති නිසා යම් යම් ලකුණු වගේ හිටින්න නමුත් නිවන් දැකලා තියෙන්නේ. පිට කෙනෙක් බන්න ඕන හිතනවා මෙහෙම වෙන්න බෑ රාතන් වහන්සේ මේක අංග සම්පූර්ණ කෙනෙක් වෙන්න ඕන බුදු වුණා වගේ තියෙන්න. නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා. එහෙම නෑ. රහත් වෙලා ඉන්නේ තාම යම් යම් පැතිවල අඩුපාඩුකම් තියෙනවා. එහෙම සිද්ධි දෙක තුනක් ශාසනයේ තියෙනවා. ඒ පිළිඳවච්ච ස්වාමීන් වහන්සේ හැම මිනිහටම කතා කරන්නේ මෙහෙවරෙන් එව වාසලය කියලා අඩු කුලේ මිනිහෙකුට කතා කරන විදිහට කතා කරන්නේ. හාමුදුරුවෝ කතා කරන්නේ එහෙමයි. ඉතින් මේක පස්සේ බුදුසජාණන්සේ චෝදනා කරා. චෝදනා කරලා පස්සේ ගියා මගේ පුතා. එහෙම කතා කරලා ද්වේෂයෙන් නෙවෙයි කතා කරන්නේ මේ ආත්ම පංචයක් විතර දිගටම බ්‍රාහ්මණ කුලයක ඉපදිච්ච නිසා ඒ වසලේ කියලා තමයි මිනිසුන්ට කතා කරන්නේ කියලා. බම්බෝලම් කතාව තියෙනවා පැත්තේ. ඒ යෝධ මෙවරේ. ඔය ගොයිය මෙහෙනවා. ඒ මිනිසුන්ගේ ඇති. ඒකෙදි ඒ පැත්තෙන් නම් ගාණක් නැහැ. ඔය වෙන කෙනෙක් දැක්කොත් දන්නේ මේ පහත් කළා කතා කරනවා කියලා. තව එක ආමතුරෙක් කියන දෙන යාමඳුරෝ නිතරම වක්කඩයක් කරනකොට උඩින් පැල්ලලු යන්නේ. ආමතු කෙනෙක් වෙච්චානේ බොම ඔළුව මේ ඔළුව පාත් කරගෙන සන්තුන් ගමනේ විසාකාතුම නිවැරදි පැමිණි විලාසෙන් යන්න බෑ. ඊයින් පස්සේ අර කට්ටිය කියලා චෝදනා කරලා තියෙනවා. මේ පින්න පාතේ රණ ගන්න කියලා රහතන් වහන්සේ නමක් කියලා ඒ ආන්දෝ ලීයක් දැක්කත් උඩින් පයින්නවා. වක්කඩක් දැක්කත් උඩින් පයින්නවා. පස්සේ බුදුරජාණන් වහන්සේ කරලා කියනවා ආත්ම 500ක්ම රිලෙවෙක් වෙලා ඉඳලා තියෙනවා. මටත් මං ඉතින් ටිකක් තියෙනවා ඒක. මටත් ඔය යනකොට කට්ටි ඉනකොට නම් මං ওই ටිකක් ඔය පිළිලා ගියා නැත්තම් උඩින් පැනනොත් උඩින් පැනන වැලක් තිබුණොත් වැලේ ඉලිලා ගියා. මොකක්ද රිලා ඒකයි මේ රිලව් එක ඉඳ වෙලා තියෙන්නේ. ඒව ටිකක් තියෙනවා. ඒක Taman රහත් වෙනකම්ම අනික් කෙනා මනින්නේ මේක පිළිබඳ චිත්ත රූපයක්ම වනින්න සෝවන් වෙනක නම් මෙහෙම වෙන්න ඕනේ. සකදාගම වෙනකොට මෙහෙම වෙන්න ඕනේ. ඉතින් එයා කවදාකවත් කරපු මිනිහෙක් නෙවෙයි ඔහොම හිතන්නේ. කරපමණුචේ දන්නවා ඒක නෙමෙයි තියෙන චිත්තසංතානයේ පිරිසුදුවට ලස්සන තියාගෙන එකයි අමාරු දේ. ඔය හැසිරීම නෙවෙයි. හැසිරීම උදව් වෙන්නේ Taman නිසා බාහිර සාසනයට. තව කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරන්න. Taman ගියාම බේරගෙන ඉන්නත් පුළුවන්. ඉතින් නිසා මේ විශ්ව ගැඹුරුයි. මේ විශේෂ මොන විද්‍යකින්වත් කර්ම විශේෂයටත් අහු වෙනවා ධර්ම විශේෂයටත් අහු වෙනවා ඒක බුදු කෙනෙකුට විතරයි ඉතින් බුදුරජාණන් තේම දෙයක් වෙනකොටම මේ ඒ කෙනාගේ කර්තක් දාලා කියනවා නෑ මගේ මේ පුතා මගේ දුව පිරිසුදුයි මේ කටයුත්තට හේතුව මෙන්න මේ ගෙනාවු කෙලස් වාසනා කියලා જાතිය බුදුහාමර විතරයි සවාසනා සකලක්ලේශ දුරු කරපු කෙනා ඒ නිසා බුදුහාමර හරීම අවාසනාවන්ත කෙනෙක් බුදුහාමර කෙලස් වාසනාව නෑ ඉතින් අපේ ගෙදර ඉස්සර නම දාලා තිබුණත් වාසනා කියලා. මං ආට පස්සේ ඥානන්ද සාංශ කියනවා ඕක දැන් අයින් කරන්න බලපන් කියලා. සාසනයේ කෙලෙස් වාසනාව කියලා කියන්නේ ජම්ම ගති කියලා තියෙන්නේ. උරුලෑ ගති. සංසාරයෙන් ගෙනාපු ගති. ඒවට කියන්නේ කෙලෙස් වාසනාව කියලා. ඉතින් අයින් කර අයින් කරන්න බෑ. මේ බුදුන් පන්සංශ කියනවා කෙලෙස් වාසනාව ගැන කියනකොට මේ විටමින් දාලා තියෙන විටමින් දියර දාලා තියෙන බෝතලයක් කොච්චර හේදුවත් ඒ විටමින් ගඳ යන්නේ නැහැ. ඒක රත් කරන්න වහලා තියන්න ඇරලා තියන්න වෙන වතුර කීපුරලා තියන්න බෝතල් පිටිය මොනවත් අල්ලන જાතියක් නෙමෙයි විදුර කියලා කියන්නේ එහෙම පුරා ගන්න දෙයක් නෙමෙයි මැටි කලයක් වගේ. නමුත් ඇල්කොහොල් එක කලවම් කරපු විටමින් එකක් දාලා තිබ්බොත් බෝතලයක විටමින් අයින් කළ කොච්චර හේතුවක් බෝතලේ ඇත්තටම පිරිසිදුයි. නැන්දර විටමින් නැද තියෙනවා. අන්න ඒ වගේ ඒකේ බෝතලේ පිරිසිදු කරන ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මුල් කාලේ ඉඳලම Taman කෙරේ ලොකු අනුකම්පාවක් තියෙන්න ඕනේ භාවනා ජීවිතය ගත කරන්න. අපි හිතනවා මේ අතහිල් ගත්ත ගමන් මේ භාවනා රිට්‍රීට් ගමන් සියල්ලම හරියටම අකුරට යන්න ඕන කියන එක කියන්නේ Taman කෙරේ තද්ද අත්ති කිලමතාන යෝගයක් තියෙනවා. Taman පිළිබඳව දැඩි මේ පාලන ක්‍රියාවක් දෙන්නේ දඬු කඳේ ගැහුවා වගේ. ඒ කියේ මේ මිනිස්සු ආනන්දවත් බලාපොරොත්තු නැයි විදිහට. හරියටම බලාපොරොත්තු වෙනවා. මෙහෙම වෙන්නේ තේ මනසෙත් එක ගත කරන ජීවිතේ හරිම අමාරු කුරුසෙට තියලා අන ගැඹුවා. තමංගල ලොකු අනුකම්පාවක් කරනවා මේක මගේ නෙවෙයි. මේක මම නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි ඌ ගති වලට වැඩ කරනවා තමයි දෙන්න පැත්ත කරලා ඇහ කන නාසය කය කී කරනවා. දිව කී කරන්නේ එච්චරයි. ඒව සත්‍යද කියලා බලන්න නැවත නැවත කරන එකයි තියෙන්නේ. එනිසා ඉපදියා බලනකොට මේ එකම විදියකට මේ ශාසනයක් ඇතුලේ ඔක්කොමලා ඉන්නවා කියන එක එකම නීති පද්ධතියකට එකම විනයකට වැඩ කරනවා කියන එක ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක නෑ ඒක එක්කනාගේ චිත්‍රාමුවක් අනුව තමයි ජීවත් වෙන්නේ. නමුත් ඒ නිසා අපිට විනය නීති පද්ධතිය 100%ක් හදන්න බෑ. යම් ප්‍රමාණයක් ඉඩ තියෙන්න ඕන කාටත් වගේ එකට ඇවිල්ලා හැඩ ගහන්න. සර්වඥාන්සේතේ සර්වඥතාඥානය කරනවා. මේ විනය මේ මේ කට්ටිය කියන්නේ සුචිත්තවාදීව කියන જાතියක් කියන්නේ. මොන જાතිකවත් බේරන්න බෑ. ඒ මිසු කවදාවත් කරන්නේත් නැහැ. අනික ගොඩ ඉනකට වතුර බැහැගෙන පීන කඩිය දම්බි ගන්න හොඳ නැහැ කියලා බැන බැන ඉන්නවා. වතුර බැහැලවත් නැහැ. මම බහපු එකන දන්නවා මෙහෙම ජීවිතයක් ගත කරනකොට මේ කරදර මැද මේ අසාර්ථකත්ව මැද දිගට එක දිගට හැමදාම භාවනා කරන ඒවන්සර වඳින්න වටිනවනේ. කොච්චර අසාර්ථක වුණත් එයා බුදු බුදුහාමුදුරුවෝ කියන තියෙන සද්ධාව නැති කරගන්නේ නැහැ. ධර්මයේ කෙරේ සද්දා නැති කරගන්නේ නැහැ. සංඝයා කෙරේ නැති කරන්නේ. ඒකල කවුරු හරි මටත් වැඩි ඉස්සරහින් ඉන්නවනම් අනේ මේ මාසවා කොච්චර අපහසුකම් වෙන්නද මේ රැකගෙන ඉන්නේ කියලා දකින්නකොට ගෞරවපූර්වක වෙනවා. මොකද Taman දන්නා මේකේ රඟ. ඒක නිසා කියලා තියෙනවා නහි වන්ද්‍යා විජානಂತಿ විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම. නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනා කියලා. දැනවත් වෙච්ච කෙනා ඥානෙ ලැබපු එකන දන්නවා තවත් ඥානය ලබා ගන්න කෙනා විදින වදී. මොකද මේ ඥානෙ මොනම එකක්වත් නොමිල ලැබෙන්නේ නැහැ. ඒක හැම එකක්ම ලේ වලින් ගන්න ඕනේ. අතපය කඩාගෙනම ගන්න ඕනේ. කවුරුවක්වත් දෙන්නේ නැහැ. මෙව්වගේ වීලු නැහැ. විද්‍යානේම විජානන්ති විද්වචන පරිශ්‍රමං ඉතිරියට ගිය කෙනා දන්නවා එතෙන් දෙන මිනිස්සු කොච්චරක් දේවල් කැප කරනද කොච්චර කඩහව ගන්න දෙන්නේ කියලා. ඒක නිදර්ශනයක් දෙන්නේ වඳ මිනිස්සුයෙකුට ප්‍රසව වේදනාව තේරෙන්නේ නැහැ. අමාරුයි කියලා දන්නවා. දැන් මටත් කියේකේ හරි අමාරුයි කියලා. මොකද අපි අක්කලා තකමන දැකලා. මට තේරෙන්නේ නැහැ. අමාරු බව දන්නවා විඳුව වේකන දන්නවා දරුවේ ප්‍රසූත කරන්න ගියාම පණක් පණ එපා කියලා තමයි දෙන්න දෙතවර වෙන්නේ මේක සෙල්ලමට විහිළුවට සිද්ධ වුණාට තීරණ තීන්දුව තීරණාත්මකයි ඒ නිසා වදමු නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ ප්‍රසව වේදනාව. ඒ වගේ ඒක නිසායි සරුවචනාංශ මේ පැත්තට හැදිච්ච හැම කෙනා කෙනෙකු පුදුම අනුකම්පාවකින් පුදුම කරුණාවකින් පුදුම අනු මේ මේ අවබෝධ කරගන්න අසුළු ගතියකින් බලන මිසක් වෙන කෙනෙක් වගේ උත්සාහය වැරදුණයි කියලා දඬුවම් කරන්නේ හුරතලයකට ගණන් ගන්න. ඒ ධර්ම හුරතලයක්. එයා හැදෙන්න හදනවා තාම බෑ. නමුත් සුචරිතවාදියා එහෙම බෑ ඔයා මෙහෙම කරන්න ඕනේ අර එහෙම කරන්න ඕනේ කියලා වැත්ත කරලා ඉඳගෙන නීති දාන්න හදනවා. අද සාසනය කරන්න බැරි සුචරිතවාදී නිසා. ඒගොල්ලෝ කරන්නේත් නැහැ. අර එක එක කරාට කොට ඉඳලා පීන හැටි උගන්නන්න හදනවා. ඉතින් ඒ නිසා මේවා හරිය හොඳ පාඩම් තේරුම් කරගෙන යනකොට එකක් හදනකොට දෙකක් පයි. තව එකක් හදනකොට තව එකක් පයි. හිතෙනවා කවදාකවත් හරියනම කරන්න බැරි කෙනෙක්. නමුත් අන්තිමට කරලා කරලා යනකොට වෙලාවක් එනවා. ඔක්කොම නම් අංග සම්පූර්ණ වෙන්නේ වෙනදාට වඩා ටික ටික ටික ටික ටික තමන්ගේ අත්තර දිහරහා එන්න පටන් ගත්තා මේ ධර්මෙ මැරිලා නැහැ. ධර්ම සම්පූර්ණ සජීවී. ඒකට තමන් උරදීලායේදී කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් කාය ජීවිත নিরপেক্ষව අර තමන් දන්න හැම දැනුවම හැම අත්දැකීමම හැම ක්‍රමසාවිදිම ගාලා තියෙන මේ මේ ආයුධ වගේ නිතරම ලෑස්තියෙන් තියාගෙන ඉන්න වෙන ඕන එකට පාවිච්චි කරන්න. කායින් හරි එකක් ගන්න උනොත් පරාදයි. ගන්න වෙනවා ණයට හරහානේ කරන්න වෙනවා. නමුත් බලන්න ඕන පුළුවන් තරම් අතප්පයක් කඩාගෙන හරි තමන්ගේම අත්දැකීම ගන්න. ඒ අනිත් බලනකොට මේවා හරි හොඳ උනන්දු කළ යුතු අත්දැකීම් කියලා මට කියතයි. ලිඛිත ප්‍රශ්න එපමණයි සර්. හොඳයි අපිට තියෙනවා තව 20ක් 15ක් අතර කාලයක්. ඉතින් මේ අතර වාරයේදී කාට හරි සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවනම් දීලා තියෙන මයික් එක පාවිච්චි කරලා සභාගත කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. දැන් අපිට වෙන ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මේ කාලේ සක්මන් සඳ භාවනා සඳහා ගත කරන්න. කාටරි ප්‍රශ්න තියෙනවා කරුණාකරලා අත උසන්න. එහෙම නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරක නැත්නම් ධර්ම සාකච්ඡා සතිವಾರේ સમાપ્ત කරන්න හදන්නේ. හොඳයි. ශිරු දිනාටම තෙරුවන් සරණයි.